අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 141 කෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවතුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ ච ධම්මා සච්චිකා තබ්බා ච අභිඤ්ඤයාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වාගේ භාවනා වැඩමුළුවකට මුළුතීත ගත කරනකොට අපි උපරිමය උත්සාහ කරනවා අපි මේ කාරණ කත කරන කාලයේ ක්ෂණ සම්පත්‍ය උපය ගන්න. ඒ ක්ෂණ සම්පත්‍ය උපය ගැනීම සඳහා අපි කරන ප්‍රයත්න වලට ਸਰවඥාන්සේ පාවිච්චි කරන වචන තමයි අනුග්‍රහ කරනවා කියන්නේ. අපි ඒකට අනුග්‍රහ කරන්නේ. මේ අනුග්‍රහය අපේ අනුග්‍රහ නොලැබුණොත් අපි මේ ගත කාලේ ගත කරන කාලේ ප්‍රයෝජන සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අනුග්‍රහ වශයෙන් බැලුවොත් අපි එක එකනා උපරිමේ කරන්න කැමති එක එකනා එක එක ලයිස්තු දෙන්න ඉඩ තියෙනවා. භාවනා සඳහා වඩාත්ම සප්පාය කරනු වඩාත්ම සුවයලවන කරනු. ඉතින් ඒ අනුව වනකොට සර්වචන් වහන්සේ දෙන අනුග්‍රහ ලයිස්ව තමයි හොඳම එක. මොකද සරුවචන් ආශ්‍රය තමන් ආංශගේ පරණ අතීත භව සංසාරේ සිහිපත් කරලා සම්බුද්ධත් සම්බුද්ධත්වයට පත් වෙලා සාර්ථකත්වය ලබාගත් උතුමන් වහන්සේ නමක් විදිහට උන්වහන්සේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම සඳහා දැකිය යුතු අනුග්‍රහ පහක් මේ අනුග්‍රහිත සූත්‍රයේ සඳහන් කරනවා. ඒක අපි හැමදාම වැඩමුළුවක් පටන් ගන්නකොට සීයලවනවා මතක් කරගන්න. ඒ අනුව සර්වචනාංශයෙන් පෙළගස්සන ලයිස්ට් ඉස්ලාම තියෙන සීලානුග්‍රහය. ඒක හරි වැදගත්. ඒ මොකද අපි මේ වගේ වැඩමුළුවකට විශාල පිටසක් එකතු වෙනට හික්මෙන්න ඕනේ. අපි සීතල වෙන්න ඕනේ. සීලාචාර වෙන්න ඕනේ. සිල්වන්ත වෙන්න ඕනේ. ඉතින් ඒක අපේ හික්මීම කියලා සඳහන් කරනවා. ඉතින් ඒ සඳහා අවමයෙන් උපෝසත අට්ඨාංග සීලේ සමාදන් කිරීම අපි ජීවිස ගත්තා වැඩමුළ පටන් ගන්නකොට. ඉතින් ඒක සමහරෙකුට ප්‍රශ්නයක්. මේ භාවනාව කියන එක සඳහා ආචාර ධර්ම කොහොමද වැඩ කරන්නේ? අපි කියන සීලය කොහොමද වැඩ කරන්නේ කියලා උගව දෙනෙක් ඒ බටේට තාලට හිතලා මේ පන්ති කාමරයක උගන්වනවා වගේ එහෙම නැත්නම් ශල්‍ය කර්මයක් මාර්ගයෙන් අපිට ලෙඩක් අයින් කරනවා වගේ එහෙම නැත්නම් මානසික අසහනයකට මානසික උපදේශනයක් මාර්ගයෙන් සුව කරනවා වගේ කරනකොට සීලයක් අදාළ වෙන්නේ නැහැ. මම මෙතනදී සරුවචනාංශය අනිවාර්යයෙන්ම පළවෙනිම අනුග්‍රහිත විදියට සීලය සඳහන් කරලා තියෙනවා. ඉතින් සීලය කිව්වම ඇත්ත වශයෙන්ම මේක බහුවචෙන්ටයි ඒක වචන දෙකම වැටෙනවා. එක එකනා වශයෙන් සීල් ලක්ෂණ එක මේකේ සම්බන්ධයි. ඒ වගේම සමස්තයක් වශයෙන් අපි ඒක පද්ධතියක ඒක පදනමක ඉන්න එකත් සීලයට වැටෙනවා. ඒකට අපි කියනවා ආචාර ධර්ම සමාජ ධර්ම කියලා. ඉතින් ඇත්තටම කියනවනම් සිද්දලා රිල් දකින්නවනම් ලෝකෙ නිවන් දැක්කයි කියලා කියනවා. මේක හිතන්න බෑ. කවදාකවත් සමස්තය සිල් රකින්නේ නෑ. සිල් රකින්න විදියක් නෙවෙයි මේ ලෝකෙ හිටලා තියෙන්නේ. ඒ නිසා බාහිර ලෝකේ නිවන කියන්නේ සීලය. ඉතින් කොච්චර අමාරුද කියලා තේරෙනවා ආර්ය සමාජ හදනවා බෞද්ධ රාජ්‍ය පිහිටවන්න හදනවා. මේ වගේ নানা ආකාර දේවල් සැලසුම් කරනවා කට්ටිය. සැලසුම් කරාට ඒක නිකන් හුදු මනෝ විකාරයක් විතරයි. නිසා අපි සීලේ සමස්තයක් වශයෙන් පිළිගැනීම කරනවා. අපි ඔක්කොම ආටසිල් වල පිළිටනවා. ඊට පස්සේ අපිට පුද්ගලික භාගයක් තියෙනවා තම තමන් කොච්චරක් ඒකට සැදී පැහැදී හිත ගන්නවද කියලා. ඉතින් මේක මේ සීලයක පිළිටීම ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරේ හිත අලුත් කර ගන්නවා කිය. අපි මේ වගේ තැනට ඇවිල්ලා සුදු ඇඳගෙන කවුරු හරි දෙන කම්බල දෙන බතක් කාලා කවුරු හරි එල්ල දෙන පැදුරක බුදියගෙන අපි යම් යම් ප්‍රමාණයකින් කාය විවේකයක් ලබා ගන්නවා. නෑදෑයින්ගේ, ගෙදර දොරේ, හරක බානේ, වස්ත්‍රේ අයින් වෙනවා. නමුත් අර හිතට ඒක වදින්නේ තමයි සීලයක පිළිපෙප්පු නිසා. ඒ නිසා සීලයක පිළිපීම සීලානුගහිත වශයෙන් සඳහන් කරනවා. ඊට පස්සේ මේ අපි මේ කරන්න හදන සුතානුගහිතේ බුදු බණ ටිකක් අහන්න ඕනේ බණ කියන බණ භාවනා කරන ගම. ඒක හරියට හේනක් කරන මිනිසෙක් වුණත් වැයි කල්ල් බල තමයි හේන වවන්නේ. නමුත් කන් දැත්තේ තියෙන පැලවලට සමහරට හේනෙම තියෙන පුංචි ඉලි වතුර වලක් හදාගෙන ඒ පොඩි පොඩි පැලවලට වතුර හිගතැන් වලට වතුර දාන්න ඕනේ. එහෙම නැත්නම් මේ හේනේ ගඩාගෙඩි අත්සන් සරු ලබා ගන්න අමාරුයි. ඒ වගේ අපි හැම කෙනෙක්ම බලනකොට අපි අපේ ශේෂ්ඨවල ප්‍රවීණය වෙන්න පුළුවන්. නමුත් ਸਰවචනාසිකේ ධර්මයේ ඉස්සරහා බලනකොට අපි බොහොම නවකියෝ. ආධිකම්මිකයෝ එහෙම නැත්නම් ලදරුවෝ කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ අහුම්කන් දීමත් අහුම්කන් දීමවත් පමණක් නෙමෙයි ඒකට ලැබෙන ඒ සුතමය ඥානයත් මේ භාවනාවට අවශ්‍යයි. ඒක නියතමානිකමකුත් තියෙනවා. ඒ වගේම ධර්මමය ලාභයකුත් තියෙනවා. ඒ වගේම අනුග්‍රහ කළ යුත්තක් තමයි මේ සාකච්ඡානුගයි. අපි භවනා කරන අය, බණ භාවනා කරන අය ධර්ම සාකච්ඡා කරන්නේ. ඒක මේ වල්පල් දෙඩිල්ලක් නෙමෙයි. එහෙම නැතුව මේ අපිට තේරුම් කරගන්න බැරි අදාළ නැති මූලධර්ම කරුණු සාකච්ඡාවක් නෙවෙයි අපිට මතුවෙන ප්‍රශ්න අහගන්න වෙන කෙනෙක් නැහැ. ඔක්කොමලා ධර්ම සාකච්ඡාවක් කරනකොට මැද බුදුහමඳුරු ඉන්නවා. සියලු දෙනාම අවංකව තමන් භාවනා කරන හරි ප්‍රසිද්ධ කරනකොට ප්‍රසිද්ධ කරලා සාකච්ඡා කරනකොට විශ්ලේෂණ ගන්නකොට කමට අංශුද්ධ කරනකොට මැද නිකම්ම ධර්මයේ සජීවී ගතියට එනවා. පණගඩ පිටින ගතියකට තියෙනවා. ඒ නිසා වෙන කොහයක්වත් ධර්ම හොයන්න යන්න එපා. ධර්ම තියෙන්නේ මෙතන තමයි. මන භාවනා කරන කෙනෙක්ගේ කැවුත්තේ තමයි තියෙන්නේ. හෘදේ වස්තුවේ තමයි තියෙන්නේ. පාපුවේ තමයි තියෙන්නේ. ඉතින් ඒකට සාකච්ඡාදී අපි විවෘත වෙනවා. ඒක හරිම අමාරු දෙයක්. අපි හරීම කෝකයි. අපි හරීම චපලයි. අපි හරීම ෂටයි. අපිට කියන්න ඕන නම් ඇත්ත කතාව වෙන්නේ. ඒ තරම්ම කටබොරු කිව්වත් දිවබොරු කියන්නේ නැහැ කියන වගේ මේ කට කතා කරන්න ඕන දිව කතා කරන්නේ ඇත්ත. දිව කතා කරනොත් කට කතා කරන්නේ කිව්වොත් බොරුවක්. ආය කතා මුකුත් නැහැ. ඒ තරමටම මේ කටට උරු වෙලා තියෙන්නේ. ඒක නිසා මේ කිව යුත්ත එහෙම නැත්නම් පේන දේ පේන හැටියට කතා කරනවා. දන්න දේ දන්න හැටියට කතා කරන කියන ආර්ය විවහාරයක්. කාමදාගත් පෘථග්ජනකේ බලාපොරොත්තු වෙන්නවත් බෑ. පෘථග්ජනය ඒ තරම්ම මේ දන්නවයි කියලා කතා කරන්නේ දන්නේ නැති දේවල්. දැක්කයි කියලා කතා කරන්නේ දැකපු නැති දේවල්. ඇහුණයි කියලා කතා කරන්නේ ඇහිච්ච නැති දේවල්. කොච්චර නඩු තිබුණත් කොච්චර නඩුකාරයෝ හිටියත් කොච්චර යුක්තිය වශයෙන් දැවුවත් කිදර අම්මයි තාත්තා ඇසරත් නැහැ සමගියා. කතා කෙරුවොත් අවුලක්. ඒක නිසා අපි මේ ධර්ම සාකච්ඡාවේදී අපි බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධවත් වෙන තැන දීලා අපිට විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න ටිකක් විතරක් විසඳගන්න. අද විතර ධර්ම සාකච්ඡා කරන යුගයක් මම දැකලා නැහැ මගේ ජීවිතේ. නමුත් ඒ වුණාට sannivedana පුදුමාකාර අවුලක තියෙනවා. sannivedana යුගයක හිටියට අද විතර අවුල් වෙච්ච යුගයක් කොහොමවත් නැහැ. ඉතින් ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ අපි කතා කරනකොට කාරණාවට කතා කරන්න ඕනේ කිටියෙන් කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රපංච කිරීමකට එහෙම නැත්නම් සම්පප්පලාප වලට, එහෙම නැත්නම් ඝටන වචන වලට දෙන්නේ කප්පන වචන වලට වැටෙන්න ඉඩ තියෙනවා. එහෙම නොවි ධර්ම සාකච්ඡාවක් යනවන එක බොහොම සජීවීදයක්. මම දන්න හොඳ හාමුදුර කෙනෙක් කියනවා ධර්ම සාකච්ඡාවක යෙදෙනවා මුළු ශරීරයේම කය හිත දෙකම ව්‍යායාම වෙනවා කියලා. ලෝකේ තියෙන බොහෝම සුළු ගාන ව්‍යායාම මුළු කයයි හිතයි ව්‍යායාම කරන. ඒකට ව්‍යායාම පන්තියක් කරන්න ඕනේ කය ව්‍යායාම. නමුත් ධර්ම සාකච්ඡාව මුළු කයම මුළු හිතම ව්‍යායාම කරන එක. ඒ නිසා ධර්ම සාකච්ඡාවක් කරනකොට අපි ආයෙත් තිරියම් වෙනවා, අලුත් වෙනවා. අපි නොදන්න පිරිසක් එක්ක සංවිදෙන්න වැටෙනවා. මෙන්න මේ විදිහට සීලයෙන්, සුතයෙන්, සාකච්ඡාවෙන් නිතර අලුත් වෙන කෙනාට තමයි භාවනාවේ සමතයක් වැඩේ. සමාධියක් වැඩෙන්නේ. ඒකාග්‍රතාවයක් වැඩෙන්නේ. ඒකෝදි භාවයක් වැඩෙන්නේ. ඒක නිකම්ම නිකා එකක් නෙවෙයි, උපයන්න ඕන දෙයක්. ඒකට අපි කියනවා ප්‍රතිපදාව කියලා. ඉතින් ප්‍රතිපදාව සඳහා ඒ සීලයක පිළිපදලා ධර්මයේ අහලා නැත්නම් කමඨහනක් ලබාගෙන සාකච්ඡා මාර්ගයෙන් කමඨාන් සුද්ධ කරගෙන නැවත නැවත භාවනා කරනකොට තමයි ඒ සමතානුග්‍රහිතය සිද්ධ වෙන්නේ. ඒ ඔක්කොම මත තමයි විපස්සනානුග්‍රහිතය කියන ඒ සුවිශේෂ දේ නැත්නම් ගංගා දිගේ ඉහළට පීනන දේ සිද්ධ වෙන්නේ. හිතව පහම යෝගාවචරයට තේරෙන්න ඕන. යෝගාචරයට දැනෙන්න ඕනේ. යෝගාචරයට ඇඟෙන්න ඕනේ. දැනෙන්න ඕනේ. මේ භාවනාවේ ජීවණයක් වෙන්න නම්. ඉතින් සා මේ අනුගහිත පහ මතක තියාගන්න ඕනේ. සමස්තයක් වශයෙන් උත් අපි වග බලා ගන්න ඕනේ. එහෙම නැත්නම් පුද්ගලිකවත් තම තමන් දවසින් දවස දවසින් දවස ඒ සම්බන්ධයෙන් ප්‍රතිතද කර ගැනීමක්. සීලය පිළිබඳව එන්නේ එන්නේ අදි සීල භාවනාවට යන විදිහකට සීලෙන් දෙන් දෙන් උසස් තත්ත්වයට යන විදිහට කටයුතු කරන්න ඕන. දෙක චිත්ත භාවනාව. සමාධි භාවනාව තමයි තේරෙන්න ඕනේ. වෙනදට වඩා ඉක්මනට ගන්න පුළුවන් වෙනදට වැඩිය ඉන්න පුළුවන් වෙනදට වඩා බොහෝ ඉරියව්වල ගන්න පුළුවන් ආදි වශයෙන් ඒ චිත්ත භාවනාවත් අධිචිත්ත භාවනාව බාටපත් වෙන්න ඕනේ ප්‍රඥා භාවනාවක් වශයෙන් විපස්සනා වශයෙන් අපිට දෙයක් කොච්චර මවා පාණ්ඩ හැදුවත් කොච්චර ආලවට්ටම් කරන්න ගියත් ඒකේ යථාර්ථය ඇති හැටිය ඒ වසංගන දේවල් නෙවෙයි යට තියෙන එක යථාර්ථය එමන්ත යථාර්ථය කියලත් මේකට කියනවා තේරෙන පටන් ගන්න. ওই කවුරු මොන මේ බහුරු කෝලම් පෑවත් මේ එන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා හැරෙනකොට කියන්න පුළුවන්. භාවනා කරනවා නම් ඉතින් ඒක නාට එතකොට විශාල පරාසයක් තියෙනකොට කොයි දේට ගන්න ඕනේ කොයි දේට අතාරින්න ඕනේ කියලා එච්චර ප්‍රශ්නයක් හිටින්නේ නැහැ. ඒකට විශේෂඥවරු ඕනෙන්නේත් නැහැ. ඒකට හීන බලන්න පේන බලන්න ඕනෙත් නැහැ. විපස්සනා තියෙන කෙනාට තේරෙනවා සතිය වැඩෙන්න මොන දෝන කරන්න කියලා. ඉතින් ඒ නිසා අපි වැඩමුළුවේ පුරාවට මේ අනුග්‍රහිත පහම සලකා බලනවා. සීලේ පවතින්න ඕනේ කිය හැමදාම අද මේ අපි 3 4 පැය ගත්තට 5 6 ඒ තමයි අපි ගන්න බලාපොරොත්තු වෙන්නේ අද විශේෂයක්. කාලසටහනක ඒ පොඩි වෙනසක් කරන්න වුණා. නැත්නම් හැමදම මේ සල්සුතානුගහිත කරනවා. හැමදාම ධර්ම සාකච්ඡානුගහිත කරනවා. හැමදාම සක්මන් භාවනා පරියක් භාවනා කරනවා. මේ විදිහට තමයි අපි මේ දවස් ගාන වැඩමුළුවේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ විස්තරය කිව්වට පස්සේ අපි සුතානුග්‍රහිතය කියන මාතෘකාව ගැන දැන් තමයි ගත කරන පැයේ ප්‍රධාන තේමාව ගැන හිත යෙදුවොත් මේක දවසේ ධර්ම දේශනා කාලේ ඒ සඳහා මම අද මේ කතමේ ධම්මා සච්චිකාතබ්බා කියන ඒ උද්ෘතය ගත්තේ දසුත්තර සූත්‍රේ ඒ සූත්‍රය දීගනිකායේ නැත්නම් සූත්‍ර පිටකයේ තියෙන පළවෙනිම පොත්පලේ පළවෙනිම පොතේ අවසානයේදී දැක්වෙන සූත්‍රය දීකනිකාය සූත්‍ර 32ක් තියෙනවා මේ 32 වෙනි සූත්‍රය. ඉතින් මේකෙදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපි වගේ අය වෙන කෙරෙහි විශේෂයෙන් පස්චිම ජනතාව ගැන හිතලා ශාසන ඉස්සරහට යනකොට මේකේ මේ සූත්‍ර කොටස් සූත්‍රමය ඥාන කොටස් ගිලියෙන් ඉඳී තියෙනවා. ඕනෙම රහසක් ලෝකේ තියෙන අවුරුදු 100යි. අවුරුදු 100ක් යනකොට මේකේ විකෘතියටපත් වෙනවා. දැන් මේකේ සීව විෂයක් ගත වෙලා තියෙනවා. ඒ තියෙද්දි මේ ධර්මයේ මේ විදිහට පවතින හේතුව ඒක ලස්සනට ගොතලා තියෙනවා මාලයක් විදිහට. කොතන හරි කෑල්ලක් අඩු නම් ඉස්සර පස්සර බලලා දැනගන්න පුළුවන් මෙන්න මෙතන අඩුයි කියලා. අන්නේ ගෙත්තමක් තමයි ඒ වගේ මේ වගුවක් තමයි ඒ වගේ ඥාන විභාගයක් තමයි ඔය දසුත්තර සූත්‍රය කියන්නේ. ඒක සාරිපුත්‍ර සාංශික මහා ඥාණේ සකස් කෙරුවේ ඉස්සරහට මේ කරුණ විසිරිලා ගොනුව නැති වෙයි කියන බයට. ඒ අනුව සංගීති සූත්‍රයේ 31 වෙනි සූත්‍රයේ ඒකෙත් ධර්ම සංගායනාවක් කරනවනම් සාකච්ඡා කළ යුතු අංශ අනු මාත්‍රිකා සියල්ලම නම් කළා තියෙනවා. දසුත්තර සූත්‍රයේ ඒ ඔක්කොම කරුණු අරගෙන දසුත්තරම් පවක්ඛාමි පත්තුන් නිබ්බාන පත්‍යා කියලා නිවනට යෑම සඳහා ඒ කරුණු එකින් එක එකින් එක අනුපිළිවෙලින් කොට කරලා තියෙනවා. කොට ගහලා තියෙනවා. නැත්නම් ප්‍රතිපදාවට ගැළපෙන විදිහට කොට ගහලා තියෙනවා. ඒ අනුව හයේ පොතේ අන්තිමටම සඳහන් වෙන එක තමයි වටහා ගත යුතු සාක්ෂාත් කරණය ගත යුතු මේ ශාසනයේ වැඩ කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණ පිරිසේ සාක්ෂාත් කළ යුතු කරුණු 6 මොනවද කියලා ප්‍රශ්නේ. ඒ හයට දෙන පොදු උත්තරේ ච අභිඥා මේ විශිෂ්ට ඥාන හයක් බුදුආමර අපිට දේශනා කරලා තියෙනවා. අභිඥා ඥාන හයක් දේශනා කරලා තියෙනවා. ඒක තමයි මේ ශාසනික වැඩ කරන කෙනෙක් තේරුම් ගත යුතු දේ. ඉතින් අභිඥා එදත් ਸਰවචනස් වැඩ ඉන්න කාලෙත් මිනිස්සුන්ගේ සුවිශේෂ අවධානයට ලක් වෙච්ච එකක්. අදත් මිනිස්සුන්ගේ සුවිශේෂ අවධානයට ලක් වෙච්ච එකක්. ඒ මොකද ඒක උත්තරී මනුෂ්‍ය ධර්ම වලට වැටේ. ඒක සාමාන්‍ය මනුෂ්‍ය ධර්ම නෙවෙයි. උතුම් මිනිසුන් අතර උත්සම ශ්‍රමණ බ්‍රාහ්මණයන පමණක් කළ හැකි නමුත් සමස්ත ලෝකෙම ඉදිරිය බලන උනන්දුවෙන් බලන ධර්ම. ඉතින් ඒක නිසා ඒක ආධ්‍යාත්මික ශේෂ්ත්‍රේ ආගමික ශේෂ්ත්‍රේ පමණයි අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ අභිඥා ධර්ම ඉතින් ਸਰුවචනංශේ පහළ වෙන්නේ ඉස්සෙල්ලත් මේ අභිඥා තිබිලා තියෙනවා. ਸਰුවචනංශේ ඒ වගේ පිට ආධාරات අරගෙන තියෙනවා. අනිමාර්ථයෙන් ඊට පස්සේ නිවන සාක්ෂාත් කරගත්තට පස්සේ මම ප්‍රතික්ෂේප කරලා නැහැ. හැබැයි නිවන සාක්ෂාත් නොකරපු ඇත්ත විතර නැත්නම් ਸਰවචන්ස් ලෝකේ පහළ වෙන්නේ ඉස්සර කාලේ විතර මේවා මාළු කොට සලකලත් නැහැ. ඉතින් ඒ නිසා මේවා පිළිබඳව අඩු ගානේ අපි ළඟ සුත්තමේ ඥානෙ තියෙන්න ඕනේ. ඒ වගේම කල්පනා කර ගන්න ඕනේ මේවා ඉන්ද්‍රජාලවත් එහෙම නැත්නම් මනෝ විකාරවත් නෙවෙයි දියුණු මනසක ප්‍රාතිහාරය. ඒ නිසා මෙවැනි ශාසනයක මේවා එච්චරම අරුම දේවල් නෙවෙයි. අනික් ශාසනවල වල නිවනටත් එහා නැත්නම් නිවන නොපත මේ අභිඥා පතන ගතියක් තියෙනවා. ඉතින් යම් වෙලාවක කාට හරි මේ ජීවිතේම නිවන් දකින්න බෑ කියලා පසුබෑමක් ආවොත් එයාට අභිඥා ලොකු වෙනවා නිවනටත් වැඩි. ඒකත් බුද්ධ ශාසනය වෙලා තියෙන්නේ. උගෝදෙනෙක් හිතනවා මේ මේ අභිඥා ටිකක් තියෙනවා නම් ඔක්කොමලා බුද්ධ ආගමට එයි. ඒ මොකද හේතුව ඒවා අපි කියනවනේ මැජික් පෙන්නනවා වගේ. ප්‍රාතිහාර්ය පෙන්වන වැඩ. ඒක නිසා අභිඥා පිළිබඳව විශේෂයක් මිනිසුගේ හිතේ තියෙනවා. ඒ වගේම යෝගාවචරයේ ඒ කියන්නේ වැඩමුළුවකට වෘද්ධිලායේදී වැඩ කරන යෝගාවචරයෙක් කොහොමද ඒක බලන්නේ කියලා දැනගත්තොත් මේකට ක්‍රම දෙකක් අභිඥා පිළිබඳව අනිකුත් ජනතාවත් එක්ක බලනකොට යෝගාවචරයට ක්‍රම දෙකකින් මේක සාක්ෂාත්කරණය කරන්න පුළුවන් සාමාන්‍ය ලෝකයා පිළිගන්න ක්‍රමය නැත්නම් ආගමේ ධර්මයේ පිළිගන්න මේක සමත භාවනාවක් වශයෙන් වඩලා අපිට ලැබෙන irdivid ඥාන වශයෙන් තමයි අභිඥා සඳහන් කරලා තියෙන්නේ. නමුත් ඒට බොහෝම සමාන්තරව විපස්සනා භාවනාවේදී මේකට අදාළ අත්දැකීම් රාශියක් ලබන්න පුළුවන්. එතකොට යාට හිතා ගන්න පුළුවන් අන්වේ ඥාන වලින් එහෙම නැත්නම් ණය විපස්සනාවෙන් එහෙම නැත්නම් තර්ක ශාස්ත්‍රයෙන් ආ මෙන්න මේක තමයි මේ මම සාක්ෂාත් කරලා නැති වුණාට මේක තමයි මේකෙන් අදහස් කරන්න කියලා කෙනෙකුට හිතා ගන්න පුළුවන් ඒකත් හම්බ වෙන්නේ විසුද්ධි මාර්ගවල මුල් අංශවල නෙවෙයි. ගාක්ම ඉහළ මට්ටමට ගියාම විපස්සනාවේදී යම් යම් තැන්වලදී කෙනෙකුට මේකේ මේකට විවෘත වීම මේකට යතුරු දොර මෙන්න මේකයි කියලා තේරෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ අභිඥා කියන විෂය හැම ශ්‍රාවකයෙකුටම ලැබෙනවාම කියලා සාතිකයක් නැහැ. නමුත් මේ ශාසනයේ තියෙන සුවිශේෂාංගය. ඒකදී පළවෙනියෙන්ම අභිඥාවලින් සඳහන් කරන්නේ 이르දිවිද ඥානය කියන එක. නැත්තම් 이르දි ප්‍රාතිහාරය පානවා කියන එක. ඒක සරුවචන් වහන්සේ තමන් වහන්සේ වගේසෙන් ප්‍රගුණ කරලා තියෙනවා. ඒ වගේම ඒ විදිහට ප්‍රාතිහාරය පාන්න පුළුවන් භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර ඒත දග්ගපාලියෙන් සමහර සංඝ වාක්‍යවල දීලා තියෙනවා. ਸਰවචන් වහන්සේ තරමටම නැති වුණාට ඒ වගේ 이르දි ප්‍රාතිහාර්ය මේ ශාසනය තිබිලා තියෙනවා. ඉතින් ඒක දැනටත් අපිට සුවඳ මතකයක් තියෙනවා. කාට හරි පුළුවන් නම් මේ විදිහට 이르දි ප්‍රාතිහාර්ය කරන්න ඒක මේ මිනිසු ගොඩාක් මේ ශාසනයට බැඳෙන්න බුද්ධ ආගම පිළිබඳව ආගමක් වශයෙන් බුද්ධ ආගම පිළිබඳව ප්‍රසාදයක් පළ කරගන්න. එතෙන් ඊර්ති ප්‍රාත්‍යහාරේ පාන කෙනාට මිනිස්සු පහදින්න උගාක් හේතු වෙන දෙයක්. ඉතින් ඒ නිසා මේ සමස්තයක් වශයෙන් ඒ වගේම පුද්ගලයෙක් වශයෙන් වුණත් මේක හොඳ දෙයක්. උත්තරී මනස ධර්ම දෙයක්. ඉතින් ඒක නිසා ඊර්ති විද විවිධාකාර වූ ඉර්ති මේ ඉර්තිවිද පානික සඳහන් කරන්නේ සූත්‍ර පිටකයේ දක්වනකොට එක්කෙනෙක්ව ඉඳගෙන බොහෝ දෙනෙක් වශයෙන් පේන්න පටන් අර ගන්න. ඒක හරියට කියනවා නම් කණ්ණාඩි මේසයක් ගානට ගියාම ඒ කණ්ණාඩි මේසේ හදන කණ්ණාඩි වල හැටියට එක්කෙනෙකුගේම ඡායාව තුන් හතර කණ්ණාඩියක පේන්න පුළුවන්. එක එක කෝණවලට. එහෙම නැත්නම් ආලෝක ප්‍රභව රාශියක් මැද තියෙන කෙනෙකුට ගියාම ආගේ හෙවණැලි රාශියක් වැටෙන්න පුළුවන්. එක්කෙනාගේ හෙවණැලි රාශියක් පේන්න පුළුවන්. ඒකත් හරි විවිධ ඒවට කියනවා මේ ඇහැ නලවන දේවල් එහෙම නැත්නම් මේ හැපිනවන්න හදනවා හරියට ඒ වගේ හෙවණලි රාශියක් ඇති වෙන්න හදනවා. එහෙම නැත්නම් ප්‍රතිබිම්බ රාශියක් ඇති වෙන්න හදනවා. ඒක භෞතික විද්‍යාවෙන් කරන්න පුළුවන් එකක්. ආන්නේ වගේ එක්කෙනෙක්ව සිට බොහෝ දෙනෙක් වෙන්න පුළුවන් ගැතිය. නැත්නම් බොහෝව සිට එක්කෙනෙක් වෙන්න පුළුවන් ගැතිය. බහුදාහුත්වා ඒකෝ හෝති. බොහෝ දෙනෙක් වෙඳලා එක්කෙනෙක් වෙන එක. එහෙම නැත්නම් ආවි භාවං තිරෝ භාවං මේ ලෝකේ අපි දන්න බාධක කරුණු තියෙන්නේ. එහෙනම් අපිට හරහ යන්න බැරි දේවල් අන්න වගේ හරහ යන්න පුළුවන් ගතිය ඒ ඉර්ධිවිද ඥාන තියෙන කෙනාට කරලා පෙන්වන්න පුළුවන් තිරෝ භාවං තිරෝ කුඩ්ඩං තිරෝ පාකාරං භාගපීච්චයක් හරහා ප්‍රකා ප්‍රාකාරයක් හරහා තිරෝ පබ්බතං කන්දක් හරහා එහෙම නැත්නම් ගලක් එහා පැත්තෙන් යන්න පුළුවන් ඒ වගේ අසජ්ජමාන ගලක් ළඟට ගිහිල්ලා ඒකේ ගැටෙන්නේ නැතුව ඒක හරහා යන්න පුළුවන් ගතිය ත්‍රිපිටකයේ දක්වන වෙලාවට 이르දිවිද ඥාන වශයෙන් දක්වනවා ඒක හරියට මේ වාතයේ ඇවිදින්න වගේ පිටියක් කරා යන්න පුළුවන් ගතිය පර්වතයක් කරා යන්න පුළුවන් ගතිය එහෙම නැත්නම් වතුරේ ඇවිදින්න පුළුවන් පොළවේ ඇවිදින්නවා එහෙම නැත්නම් වාතයේ ගමන් කරන්න පුළුවන් සතෙක් වගේ යාමන පක්ෂියෙක් වගේ එහෙම නැත්නම් පොළවේ ගිලෙන්න පුළුවන්, මතුවෙන්න පුළුවන් වතුරක වාගේ. ආන්නේ වගේ ලයිස්තුවකට තමයි irdivid ඥාන කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ irdivid ඥාන දකින්න මිනිස්සු පුදුම ආශාවක් තියෙනවා. රට රාජ්‍ය ගෙවාගෙන ඒ වගේ පෙන්නනවා නම් දක්වනවා නම් මේ මේ බලන්න යන ගතියක් තියෙනවා. ඉතින් මේක නිසා යම් කිසි කෙනෙක් ඒ irdi ප්‍රාත්‍යහාරය පානවන ඒකේ එකිනා ශාසනයකට පහදින්න ඒ පුද්ගලයා කෙරේ පහදින්න අර Taman දන්නේ නැති උත්තරී මනුස්ස ධර්මය පෙන්වන්න පුළුවන් කෙනාට පහදින එක ඒකේ ලෝක ස්වභාවය. මේක යෝගාවචරයේකට භාවනා කරන කෙනෙකුට අපි කිව්වොත් විපස්සනා භාවනා කරන කෙනෙකුට යම් පමණකට අත්දකින්න පුළුවන් මේකම නෙවෙයි මේකේ පිළිඹුවක් කොයි වෙලාවක හරි යෝගාවචරයට කල්පනා වෙනවා නම් Taman ගීගේ ගත කරපු කාලේ එහෙම නැත්නම් ගණයා කෙරෙහි ඇලිලා කුලයා කෙරෙහි ඇලිලා රූප බලමින් ශද්ධාමෙන් සුඛභෝගීව ගත කරපු ජී ජීවිතේ ඉඳලා ඒක මොකද්ද ඒකේ තියෙන අඩුපාඩුවක් නැත්නම් ඒකේ තියෙන ලාමක ගතියක් දැකලා ජීගේ අතෑරියයි කියලා හිතමු. එහෙම නැත්නම් අපි මේ ඇවිල්ලා දවස් 10 ඉන්නේ. ආන්නේ වගේ පැත්තකට වෙන්න ගියේ එක ඔක්කොටම සිද්ධ වෙන්නේ ලෝකේ ඉන්නේ තමාමත්ව සුළු පිරිසකට තමයි ජීවත් වෙද්දිම මේ කාමයාගෙන් වෙන්වීමේ ආසාවක් ඇති වෙන්නේ. ඒකත් ඇත්තටම 이르දි ප්‍රාතිහාරයක් තමයි. නමුත් මේ කට්ටියට දැයක මතක නැහැ. මේ කට්ටියට අපි මේ විශාල මේ වගේ ලොකු පිම්මක් පැනපු කට්ටියක් කියනක මතක නැහැ. ඒක මතක තියෙනවා නම් යෝගාවචරයේ නිතරම ගෞරව කටයුතු විදිහට හැසිරෙනවා. මොකද ඔක්කොටම කරන්න බැරි වැඩක් අපි මේ කරගෙන තියෙන්නේ. එහෙම ගෞරව කටයුතු විදිහට හැසිරෙන්නේ නැති වෙන්න හේතුවක් තියෙනවා. ඒ මොකද මෙහෙම ගීගියත් හැරලා ඇවිල්ලා අපි කියමු සීලක පිළිහිටයයි කියලා. සීලක පිළිහිටලා ඊ ගාවට කළ යුතු දේ සීල විසුද්ධි යාවදයි යාවදේව චිත්ත විසුද්ධත්තාය කියලා කියනවනේ මේ සීල විසුද්ධියේ යම්තාක් හොදෙක් චිත්ත විසුද්ධිය සඳහායි වෙන මොකටවත් වෙන වැඩක් බුදුහාමුදුර කියලා දීලා නැහැ. එහෙම සිල්ලා කළා එතන නතරලා ඉන්නේ කියලා කතාවක් නැහැ. ඊට පස්සේ ඉන්නේ සමත භාවනාවට යනවා. ඉතින් අපි සීලයක රැකලා ගිහිගේ අතහැරලා කායි විවේකේ ලබලා යම් වෙලාවක භාවනාවට ගියයි කියලා පරියන්කයට ගියයි කියලා සක්මනකට ගියයි කියලා තමන්ගේ හිත එකඟ වුණේ නැත්තම් තමන්ගේ හිතේ සාතිය පිහිටියේ නැත්තම් අනිවාර්යයෙන් මේ කෙනාට ලොකු හීනමානයක් ඇති වෙනවා. මම විශාල කැපකිරීමක් කෙරුවේ. කරලිවල අවිල්ලවල ඊ ගාවට කළ යුතු දේ වෙන සමත භාවනාවට වාඩි වෙනවා. කමටහනකුත් අරගෙන නමුත් හිත කවදාවත් මෙතන ඉන්නේ එක්කිනෙකුටවත් ඇති වෙච්ච මට්ටමට මට හරි ගියා කියන සතුට නැහැ. ඉතින් ඒ නිසා අර ගිහි ගියත හැර යෑමේ කාය විවේකයේ ලැබීමේ ප්‍රයත්නේ පවා අව탁සේරු කරනවා. වැඩක් නැහැනේ කාය විවේකේ ලැබුවට ඉඳගත්තට මගේ හිත හිටින්නේ නැහැනේ. මගේ හිත නන්නත්තර වෙනවනේ. මගේ හිත අතීත අනාගතයට යනවනේ. මගේ හිත ඒක ඉරියව්වක තියන්න බෑනේ. මගේ හිත ඒක අරමුණක තියන්න බෑනේ. සතිය පිහිටවන්න බෑනේ කියන අර ඒ හීනමානේ නිසා බලාපොරොත්තු සුන්වීම නිසා අච්චර වටිනා අර ගිහිගේ අතහැරීම පවා අපි අව탁සීරුවට කරනවා. ඒ නිසා හොඳටම භවනා කරපු කෙනෙක් එහෙම නැත්නම් සාමාන්‍ය වචනයක අනාගාමි තත්ත්වයට ගිය කෙනෙකුට විතරයි තේරෙන්නේ gedara dore ඉඳගෙන මේ කාම ගුණයන්ගේ ඇලි ගලි ගත කරනවට වැඩිය දහසකුත් සම්පතක් මේ වගේ තැනකට ඇවිල්ලා හිතේ කාමච්ඡන්දේ තිබුණත් හිතේ ව්‍යාපාදේ තිබුණත් තීන මිද්දේ තිබුණත් උද්දච්ච කුක්කුච්චේ තිබුණත් විචිකිච්ඡාව තිබුණත් දැන් තියෙන හිතේ මට්ටමේ විතරනේ දැන් මේක වීතික්‍රමණේ වෙන්නේ නැහනේ මේක උල්ලංඝනය වෙන්නේ නැහනේ ඒ නිසා දැනට නම් හිතේ පශ්චාත්තාවයක් තියෙනවා නීවරණ තියෙනවායි කියලා. නමුත් gedara dore හිටියනම් නීවරණ මට්ටමින් නතර වෙන්නේ නැහැ සතුන් මරණ මට්ටමට ඕන වෙලාවක යන්න පුළුවන්. වරකම් කරන මට්ටමට ඕන වෙලාවක යන්න පුළුවන්. කාමීත්‍යාචාරය කරන මට්ටමට ඕන වෙලාවක යන්න පුළුවන්. බොරුවක් ඕන වෙලාවක කියවෙන්න පුළුවන්. කේල් හිස් වචන පරුස වචන කේලම් ඕන වෙලාවක් කියන්න පුළුවන්. දැන් මෙතන ඒ කරන්න පුළුවන්, කෙරෙන්න පුළුවන්, පරිඋත්ථානෙ වෙන්න පුළුවන් කෙලස් තිබුණට මෙහෙදි වීතික්‍රමණය වෙන්නේ නැහැ. ඒ නිසා කවදා හොඳටම භාවනා කරන කෙනාට තේරෙනවා මේ වගේ වැඩ කරන පිරිසක් එක්ක හිටියත් ඇති හිත කොච්චර දූෂණය වෙලා තිබුණා. හිත කොච්චර නීවරණ තිබුණත් ඒක වීතික්‍රම කෙලස් වලට මට යන්නේ නැහැ. දැන් යන්නේ මේක පරිඋත්ථාන කෙලස් වලට විතරයි කියලා ඒක හරියටම කෙලින්ම කියනවනේ කීත හැකි භාවනා හොඳට කරන කෙනා එnde end end end end මේ නීවරණ පිළිබඳව ද්වේෂය වෙනුවට නීවරණ එනකොට ප්‍රමෝදයක් පහල කරගන්න. මම දන්නවා ඒක උඟාක් අමාරුයි කියලා දෙන්නේ කියලා. අපි දකින්නේ නීවරණ කුෂ්ඨ රෝගයක් වශයෙන්. අපි දකින්නේ නීවරණ නින්දාවක් වශයෙන්. අපි දකින්නේ නීවරණ කෙලසන දෙයක් වශයෙන්. නම් හුද්දටම භාවනා කරපෙන්න දන්නවා කාම මිත්‍යාචාරයට වැඩිය හොඳයි කාමච්ඡන්දේ කියලා. සත්තු මරණ ව්‍යාපාදයට වැඩිය හොඳයි ව්‍යාපාද හිත. අතු මරන්න හිතෙනවා විතරයි දැන් මරලා නැහැ. එහෙම නැත්නම් ලෝකේ ඉඳගෙන මේ කාම වස්තුන් එක්ක ඇලි ගලි වාසය කරනට වැඩිය කාම ඡන්දේ හොඳයි. ඒ වගේ අර නීවරණ ධර්ම ටික කොච්චර වීතිකම කෙලෙස් වලට වැඩිය හොඳද කියන එක තේරෙන්න නැත්නම් පරිඋත්ථාන කෙලෙස් ගොඩාක් කල්යනා ඒ නිසා යෝගාවචරය භාවනාවට ආපු ගමන් ආධුනිකයා හරියට චෝදනා පත්‍ර ලියනවා මට කාමච්ඡන්ද එනවා මට ව්‍යාපාද එනවා මට නිදිමත් එනවා මට අතීත අනාගත හිතවිලි එනවා මට සැක එනවා ඔය කමඨාන් වාර්තාවක් කරන බලන්න ওই පහෙන් යට මොකක්වත්ම නැහැ ওই පහ තමයි තියෙන්නේ ඒක විස්තර කරලා බලනකොට පේනවා මේ ගෙදර ඉන්නකොට මේක ටොං ගන්නවත් දන්නේ නැහැ කොච්චරද කියලා දැනගෙන මෙතෙන් ආවට පස්සේ අරක ඉවසන්නේ නැහැ. ඒක සාධාරණයි. නමුත් මේ ආකල්පෙන් අපිට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා කවදා හෝ මේ නීවරණ පහම තිබ්බත් පිටේ කාමච්ඡන්දයක් තියෙනවා. ද්වේෂයක් තියෙනවා. නිදිමතක් තියෙනවා. අතීතනාකරත හිතවිලිත් තියෙනවා. සැකෙත් ඉඳගෙන ඉන්න බව දන්නවා. කියනත මම ඉන්නේ ඇවිදිමින් සක්මන් කරමින් කියලා දන්නවනම් පේනවනේ ওই නීවරණ එකටවත් දිගටම මම ඉඳගෙන ඉන්න බයෙන් වළක්වන්න බෑ. නීවරණ කොච්චර තිබුණත් මට ඉඳගෙන ඉන්නවා දැනගන්න පුළුවන්. සක්මන් කරනවා දැනගන්න පුළුවන් කියලා අර නීවරණ ඉක්පවලා ගිය එහා ගිය මේ සතියේ බලමහිමේ සතිය පටන් ගන්නකොට බලයක් විදිහට නෙමෙයි පටන් ගන්න. සතිය පටන් අරගන්නේ සතිපට්ඨාන සතියක් විදිහට. නැත්නම් ඉන්ද්‍රිය සතියක් විදිහට. සතිය බලවත් වෙනකොට තමයි තේරෙන්නේ ওই කොච්චර කෙලෙස් තිබුණත් හිතේ ආනපනෙ නොවෙනුණත් සටහන් ආකාර නොපෙළුණත් මම ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. ඇවිදින බව දැනගන්න පුළුවන් කියලා ඒ යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා. නීවරණ වලට වැඩිය පොඩ්ඩක් බලවත් සතිය කියලා අන්න එතෙන්ට ගියාට පස්සේ විතරයි මේ යෝගාවචරයා ටිකටම ඉරියව්වේ ඉන්න බැරි වුණාට ඉරියව්වේ ඉන්න චිත්තක්ෂණ ගාන වැඩි කරන්න. ආනාපානේ වැටෙනවනම් වැටෙන චිත්තක්ෂණ ගාන වැඩි කරන්නේ පිම්බීම හැකිලින් වැටෙනවනම් වැටෙන ගන්න චිත්තක්ෂණ වැඩි කරන්න පුළුවන් වෙන්නේ කවදා හරි මෙන්න මේ පටලවිල්ල බේරලා නීවරණ වලට වෛර කරන එක නතර කරලා මේ නීවරණ අර කැහි ගෑණි කියලා හොටු ගෑණි ගත්තා වගේ වීතික්‍රම කෙලස් වෙනකොට මේ පරිඋත් ทาน කෙලස් ටිකක් තියෙනවා. ඒක නිසා කමක් නැහැ මම මේක කොහොම හරි මේක තියාන මේකත් මේ පරිඋත් ทาน කෙලෙසුත් අරමුණේ ඉන්න කිසිම චිත්තක්ෂණයක නැහැ. ඒ නිසා කෙලෙස් එක්ක හැප්පෙන්න යන්න එපා. අරමුණේ ඉන්න චිත්තක්ෂණේ වැඩි කරන්න යනවයි කියන එක සර්වචනාංශ වෙන්නන අපි රූප කර්මස්ථානය සරණ යනවා කියන. ආනපන සරණ යනවා. ඉරියව්ව සරණ යනවා. අන්න ඉරියව්ව සරණ යන්න යන්න ඒකට උපක්‍රම හොයන්න හොයන්න නැවත නැවත අරමුණේ ගත කරන්න ගත කරන්න අර නීවරණ දුර්වල වීමක් වෙනකොට ඒ යෝගාවචරයට විශ්වාසයක් ඇති වෙනවා මට වෙනදට වැඩි ආනපාන ප්‍රමාණයක් බලන්න පුළුවන් මට වෙනදට වැඩි අරමුණේ ඉඳගෙන ඉන්න පරියන්ක ඉඳගෙන ඉන්න ගතිය වැඩි වෙනවා බලන්න පුළුවන්. මට වෙනදට වැඩි පියවර ගාණක් සක්මන් කරන්න පුළුවන්. මට වෙනදට වැඩි විනාඩි ගාණක් සක්මන් ඉරියව්ව ඉන්න පුළුවන් ආදි වශයෙන් මේන්න මේ තොගේ ගියාට පස්සේ අවස්ථාවක් ලැබෙනවා. ඒ යෝගාවචරයට අර නීවරණ අයින් කිරීම සඳහා ඉදිරිපත් කරගත්තා වූ රූප කර්මස්ථානේ වෙනතට වඩා පොඩ්ඩක් ඇසුරු කරා. වෙනදට වඩා සමීපව බලන්න. වෙනදට වඩා මූණට මූණ දාලා තියාගෙන මෙන්න මේක ඊටාමත් වැදගත් තනක් යෝග ජීවිතයේ මට බාහන භාවනා හරියනවද නැද්ද කියන්නේ මෙන්න මේ විදිහට අරමුණේ වැඩි වේලාවක් සටහන් ආකාර බලමින් මුණට බෝලත් දාලා බලانے හිටියොත් විපස්සනා කතාවේ ඊගාවට අනිවාර්යයෙන්ම දකින්න දෙයක් තමයි අර කමඨාන් සුද්ධ කරනටත් මතක් කරා වගේ ඒ බලාහින අරමුණ වෙනස් වෙන්න පටන් ගන්නවා ඒ අරමුණ සමීප වෙනවා, දුරස්ත වෙනවා, ප්‍රිය වෙනවා, අප්‍රිය වෙනවා, ගොරෝසු වෙනවා, සියුම් වෙනවා, ලං වෙනවා, ඈත් වෙනවා, අතීත නාගත වර්තමාන වශයෙන් මේක කියත හැකි මේ එකම අරමුණ විවිධ ආකාරයෙන් පේනවා. ඒකෝපි හුත්වා බහුදහෝති. අරමුණේ විවිධ පැතිකඩ පේන්න පටන් ගන්නවා. අරමුණ සටහන් සහ ආකාර වෙනස් වෙන්න පටන් ගන්නවා. හුස්ම. එහෙම නැත්නම් වායෝ පොට්ටබ්බ ධාතුව සීතලට වැටෙනවා වෙලාවක වෙලාවට උණුසුමට වැටෙනවා වෙලාවට දිගට වැටෙනවා වෙලාවට කොටට වැටෙනවා වෙලාවක පිළිමැදෙනවා වැටෙනවා වෙලාවක කම්පන තරංග වගේ වැටෙනවා වෙලාවක ගැස්මක් වශයෙන් වැටෙනවා මේ විදිහට මේ එකම හුස්මේ ඒකෝපි හුත්තා බහුදා හෝති එකම අරමුණ විවිධ සටහන් සහ ආකාර වලට පේන්න පටන් ගන්නවා. ඉතින් මේ 이르දි ප්‍රාතිහාර්ය පැත්තක තිබී ඒවා මේකටත් යෝගාවචරෝ උරුට්ට වෙනවා තරහ වෙනවා. කොහොමද මේ අරමුණ වෙනස් වෙන්නේ කියලා. වෙනස් වීම වැරද්දක් කියලා හිතනවා. මෙන්න මේක වෙනස මෙන්න මේ විදිහට එකක් වෙනකොට බොහෝ දෙයක් විදිහට පේන්න පුළුවන්. නැත්තම් හුස්ම රැල්ලම 11 ආකාරය බුදුහාමරෝ කියලා කියනවා. ගොරෝසුට පේන වෙලාවක් තියෙනවා සියුම්ට පේන වෙලාවක් තියෙනවා. ලං වෙලා පේන වෙලාවක් තියෙනවා ඈත් වෙලා පේන වෙලාවක් තියෙනවා. ඇතුළත වශයෙන් පේන වෙලාවක් තියෙනවා බාහිර වශයෙන් පේන වෙලාවක්. මනාප වශයෙන් හීන වශයෙන් ප්‍රනීත වශයෙන් හීන වශයෙන් පේන වෙලාවක් තියෙනවා. අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් පේන වෙලාවක් තියෙනවා. ඉතින් ඉද්ධිප්‍රාති හරියට යන්න මේ විපස්සනා මනස සකස් කරන්නේ මේ එකම හුස්ම එක එක හැඩතල එක එක ආකාර වලට වෙනස් වීම <clears throat> සාදර වුණොත් මේකට ලෑස්ති වෙන්න පටන් අරගත්ත එක හොඳට කමඨාන සුද්ධ වුණොත් මේ යෝගාවචර පේන මේ හුස්ම ඇතුලේ මුළු ලෝකෙම තියෙනවා. ආස්වාස් ප්‍රස්වාසය ඇතුලේ සමස්ත ලෝකෙම තියෙනවා. ඒ නිසා යම් වෙලාවට මුළු ලෝකෙම අමතක කරලා ආනාපානට හිත දැම්මොත් ආනාපාන ඇතුලෙන් Tamanට කරගන්න උන ඔක්කොම වැටි කරගන්න පුළුවන්. ඒ විදිහට විපස්සනා වශයෙන් පේනවා මේ හැම අරමුණකම තියෙන්නේ මේ ගත්ත කොයි අරමුණ ගත්තත් 11 ආකාරයක් තියෙනවා. දැන් ඔහොම කරගෙන ඉන්නකොට බලමු ආනාපානයේ ආශ්වාසයේ මේ 11 ආකාරය දකින්න. ප්‍රශ්වාසයේ 11 ආකාරය දකින්න. දැකන බල බලා ඉන්නකොට පේනවා මේ ආශ්වාස ප්‍රශ්වාස දෙක මුලදී දෙකක් වශයෙන් පෙන්වනට අන්තිමට දෙක එකක් වෙලා පේන්න පටන් දෙකම කම්පන වේගයක් විතරයි. ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර තියෙන වෙනස අඩු වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඒක පොදු ලක්ෂණ වශයෙන් බලනකොට අර ආශ්වාසයේ තිබුණ පෞද්ගලික ලක්ෂණ පච්චත්ත ලක්ෂණ එහෙම නැත්නම් ආවේනික ලක්ෂණ බොඳ වෙලා ගිහිල්ලා අන්තිමට ආශාර ප්‍රසවාස දෙකම සමාන වෙන්න පටන් අර ගන්නවා. මේක යෝගාචර කලබල වෙන්න පටන් අර ගන්නවා. ඒ ඉස්සලා තියෙන බහුදාහුත්ව ඒකෝපිය හොති. ඒකෝති ඒකෝපි හුත්ව බහුදාහෝති. එකම හුස්ම 11 ආකාරයට පේනවා. අන්තිමට මේක දිගට මේක බය වෙන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව බැලුවොත් මේ ඉස්සලා ආස්වාදයේ සීතලට වැටුණා ප්‍රස්වාසයේ උණුසුමට වැටුණා දැන් දෙකම එකට වෙච්චාම සමාන වෙනවා. එතකොට පේන්න පටන් ගන්න මේ වායෝ පොට්ටබ්බ ධාතුවේම අන්ත දෙකක්. දැන් එහෙම බලබලා ඉන්නකොට යාට හිතමු තේජෝ ධාතුව පේන්න පටන් ගත්තයි කියලා. තේජෝ ධාතුව බලනකොටත් ඒකෙත් තියෙන්නේ හට ගන්න ගතිය තියෙනවා වෙනස් වෙන ගතිය තියෙනවා නැති වෙන ගතිය තියෙනවා. ඒකට අර ධාතු හතරක් වශයෙන් පෙනුනට හතරෙම තියෙන්නේ එකම සම්මුති ලක්ෂණය. ඒවට කියනවා සාමාන්‍ය ලක්ෂණය කියලා. ඉස්සල යෝගාවචරයට වායෝ ධාතු වෙනකොට පාපෝ ධාතු වෙනකොට තේජෝ ධාතු වෙනකොට එක එක ධාතු වලට මහ විශාල වෙනස් ලකුණු පේනවා. නමුත් දවසක යෝගාවචරය භාවනාවේදී Taman ඉස්සරහින් තියාගෙන අරමුණ හොඳටම තුනී වෙනකම් එවනතයි කියන්න පුළුවන් ඕනේ පැතිකඩක් තියා බලන්න පුළුවන් ගතට ගියාට පස්සේ තේරෙනවා මේ අරමුණු ඔක්කොම අන්තිමට හුදු ඇතිවීම නැතිවීම රාශියක් බාටපත් වෙනකොට වෙනස්ස තිබුණු හතරමහා ධාතුන්ම පොදු ඇතිවීම පැවතීම නැතිවීම කියන සමාන ලක්ෂණයට එන්න පටන් මේක හරියට ගෑනු කෙනෙක් පිළිමි කෙනෙක් වෙන්නවා. මේක හරියට අපි අර වෙන් වෙන් වශයෙන් බෙදලා හඳුනාගත්ත දේ ඔක්කොම එකට හැඳි ගෑවිලා යනවා වගේ සන්තතියට වැටෙන්න පටන් ගත්තාම සමහරට යෝගාවචරයට වක්කාර ගති පහළ වෙනවා. සමහරට යෝගාවචරයට බය පහළ වෙනවා. සමහරට යෝගාවචරයට සතිය නැතිලයි කියලා හිතෙනවා. සමහරට යෝගාවචරයට සමාධිය නැතුණයි කියලා හිතෙනවා. ඒ මොකද අර වෙන් වෙන් වශයෙන් දකවදී ඔක්කොම එකට පේන්න පටන් අර ගන්නවා. මේ ධාතු වල මේ කතා කරන්නේ තා මේ පුද්ගලිය හතර වතනෙක එක්කෙනෙක් වුණා හෝ එක්කෙනෙක් මේ පුද්ගලිය හතර පස් දෙනෙක් එක්කෙනෙක් වෙච්ච එක තමයි කතරගම දෙයියන්න වෙලා තියෙන්නේ. අම්මා ඇවිල්ලා 10 දෙනාම දරුවෝ බදාගත්ත බදච්චාරිස ඔළුව අයයි කකුල් 12යි අත් 12යි එන්න පටන් ගත්තා. ඔක්කොම එක පොදියට ආවා මූණු සයිකී අත් 12කී මයුරා පිට වාහනේ. එක එක්ක ඉඳලා බහුරු විද්ද වෙන එක තමයි කණ්ණාඩියක් ඉදරට ගියාම එක එක කණ්ණාඩි වල එක එක අපේ. මිනිකන් සාමාන්‍ය මේ භෞතික විද්‍යාවේ පේන තියෙන කරුණු. ඒ අනුව Tamanට පේන්න පටන් ගන්න ඔය මට්ටමට භාවනා කරන්න ගියාම මේ මම කියලා පටන් ගත්ත මේ ධාතු ටික ඉස්සල පටවියාවෝ තේජෝ වශයෙන් තිබුණට ඔක්කොගෙන් පොදු ලක්ෂණ ගන්නකොට සාමාන්‍ය ලක්ෂණේ හතරමහා ධාතුන්ගේම සියලු රූප ධර්ම වල සමානයි. අර වෙන් වෙන් වශයෙන් පෙනී හිටපේව ඔක්කොම කැඳ ටිකක් හැඳි ගෑවිලා ගියා වගේ එකට පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙලාවට යෝගාවචරට උඩපයින්. ඒ පේන දේවල් දකින්නකොට භවනා නැතර කරලා දුවනවා. ඇද්ද කරලා අතගාලා බලනවා මේ පරණ තිබුණා ගෙනාපු බඩු හැට් එකේ කැලී ටික තියෙනවද කියලා ගෙදර යනකොට. ඒ තරමටම බයයි. හැබැයි 이르දිවිත ඥානයක් එනවා කිව්වොත් නම් කටත් අරගෙන දිවත් කෙලත් හලාගෙන බලාගෙන ඉන්නවා. හැබැයි මේකට යන්න හදලා ලෑස්ති වෙනකොටම පේනවා ඒකට හුරස් කපන එක තමයි කියන්නේ. ඒ ඒ භාවනාවේදී යම් වෙලාවක ඒ සියලු දේම ඇතිවීම නැතිවීම මට්ටමට ආවට පස්සේ ඒ යෝගාවචරයට පේනවා මේ ඔක්කොම පාවෙන මට්ටමක තියෙන. එකකවත් මේ ගුරුත්වාකර්ෂණයක් ගුරුත්වයට අහු වෙන ගතියක් නැහැ. ඒක නිසා නිකන් හරියට පසේ පොළවේ වතුරේ වගේ කිමිදෙන්න පුළුවන් ගතියට සියල්. සියල්ලම නිකන් අලු ගොඩක්. එහෙම නැත්නම් දූවිලි ගොඩක්. එහෙම නැත්නම් ඒක ඇතුලෙන් අත දාන්න පුළුවන් මට්ටමට වගේ තේරෙන පටන් අර ගන්නවා. මේවා සමහරලාට රූපකාකාරයෙන් පෙන්වනවා. සමහරලාවට හීන ආකාරයෙන් පෙන්වනවා. සමහරලාවට යෝගාවචරයට රූප සමහර ශබ්ද ගන්ධ රස විවිධාකාර දේවල් පේන්න පටන් ගන්නවා. ඉතින් මේ පේන්න පටන් අර ගන්නකොට වෙන්නේ අර රූපේ රූප සංඥාවකින් ප්‍රතිස්ථාපනය වෙනවා. එතකොට ඒකට ඕන ඉරියව්වක් ගන්න පුළුවන්, ඕන හැඩයක් ගන්න පුළුවන්. එකකින් ඒකට මාරු වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි සරල වශයෙන් කියන්නේ අනිච්ඡං කියන්නේ. නැත් යෝගාවචර උංගාවක් අර නිත්‍ය සංඥාවේ ඉන්න නිසා ඒකට බය වෙනවා කොහොමද මේ ආස්වාද ප්‍රසආසයේ තිබිච්ච එක ආස්වාද ප්‍රසආසයේ වෙන් වෙච්ච එක සම වෙන්නේ එතන ආනාපානෙන් ආපු එකන පිම්බීම හැකිලෙන් ආපු එකන දෙන්නම එක තැනට එන්නේ කොහොමද ආනාපාන වෙනම කතාවක් නේද පිම්බීම හැකිලෙන් වෙනම කතාවක් නේද කියලා මේගොල්ල හිතාන ඉන්නේ ඒ දින්නට කවදාකවත් මේ මේ දෙකම වායෝ පොට්ටබ්බ ධාතුවේ දෙකක් කියලා හිතන්නේ නැහැ ආනාපාන භාවනාව ගන්න භාවනාව මධ්‍යස්ථාන එකයි ගුරුවර වෙනයි එතන ඉන්න යෝගාචර වෙනයි පිම්බීම හැකිලිමක භාව කරන භාවනා මධ්‍යස්ථානයේ වෙනයි, ගුරුවරයා වෙනයි, ගෝලියෝ වෙනයි කියලා තමයි හිතන්නේ. නමුත් භාවනා කරලා එක තැනකට ගියාට පස්සේ කොහෙන් පටන් ගත්තත් විවිධ ප්‍රතිවිච්ච අරමුණු එකක් වශයෙන් පේන්න පටන් ගන්නවා. අන්න එතෙන්ද යනකොට මේ රූප සංඥා මට්ටමට එනකොට යෝගාවචරයට ඉදිරියට යා ගන්න බැරි වෙන්නේ ඒ යෝගාවචරයා මේ උපක්ලේශවල රාශියකට අහු වෙනවා. ඒ නිසා භාවනාවේදී අපේක්ෂා කරන දේවල් වෙනුවට අනපේක්ෂිතව අපේන්න පටන් ගත්තට පස්සේ යෝගාවචරයට අදාහ ගන්න බැරි වෙනවා. ඒ නිසා භාවනා කරනකොට කමඨාන් සුද්ධ කරනකොට කියනවා තමන්ට මේ පේන දේ කියනවා මිසක්කා මේ අහවල් දේ නොලැබුණයි කියලා හෝ එහෙම නැත්නම් ඇයි මට මේ දේ පේන්නේ කියලා හෝ එකම ප්‍රශ්නයක්වත් සාධනීය ප්‍රශ්න ඒවා නාස්තික ප්‍රශ්න. ඒවයින් වෙන්නේ ඉදිරිපත් වෙන දේ නතර ගන්නවා. ඉදිරිපත් වෙන දෙයට ප්‍රතික්‍රියා කරනවා කිය. ඒ නිසා අපි එකක්ව සිටගෙන බොහෝ දේ වෙන්න පුළුවන් බොහෝ තිබිච්ච දේ එකක් වශයෙන් පේන්න පුළුවන් ධාතු ගුණ වශයෙන් ගත්තා. අන්න ඒක පිළිගත්ත කෙනෙකුට විතරයි ඒ විපස්සනා ඥානයන්ගේ වර්ධනයක් සිදු වෙන්න පුළුවන් වෙන්නේ. ඒක පිළිගත්තට පස්සේ ඒ යෝගාවචරය ද්‍රව්‍යයෙන් අද්‍රව්‍ය වෙන්න පුළුවන් අද්‍රව්‍යයෙන් ද්‍රව්‍ය වෙන්න පුළුවන් කියන කතාව ඉස්සලා හිතුවේ මැජික් කියලා එහෙම නැත්නම් ඉස්සලා හිතුවේ ඉන්ද්‍රජාලයක් කියලා මේ බලාංජප ආනපන හොඳටම නොදනිය. දැක දැක දන දන නොදනිය. ඉතින් මේක කියනකොට හුඟ දෙනෙක් හිතන මේ ඇස් දෙක වහගත්ත නිසායි මේක මේ පරියන්කේදී වෙන්නේ කියලා. නමුත් යෝගාවචරය මේක බාර ගන්න සුළුව එහෙම නැත්නම් මේකට අනුග්‍රහ කරන සුළුව එහෙම නැත්නම් මේකට ලෑස්තිලා ගියොත් යෝගාචර සක්මණේ ඇස් දෙක අරගෙන යනකොටත් දැක්කන්න පුළුවන් මේ ටික වේලාවක් සක්මන් කරනකොට සියල්ලම ඉබේ සිදු වෙන්න පටන් ගන්නවා අනායාසයෙන් මෙනේ කරන්න ඕනෙත් නැහැ මේ ශරීරය ඇවිදිනවා Tamanට හොඳට පැත්තකටලා නිකන් බලා ඉන්නවා වගේ එහෙම නැත්නම් Tamanම ඇවිදිනකොට වීඩියෝ එකක් අරගෙන ඒ වීඩියෝ චිත්‍රපටය Taman දිහා බලා ඉන්නා වගේ එදිනදා මේ මේ සක්මන් කරනකොට මේ අනායාසයෙන් මේ සක්මන සිදුවෙන හැටි දැක ගන්නකොට පේනවා මේක නිකන් වයින් කරපු බොනික් එක් වාගේ මුලදී විනාඩි 10ක් 15ක් එයා බද්දලා අරින්න ඕනේ ඊට පස්සේ මේ ඊට සක්මනේ යාම කරගන්න කවදා හරි යෝගාවචරයා දත්ම දිනකොට හොඳට 100ෙන් ගත කරලා බැලුවොත් හැමදාම දත්ම දින වෙලාවේ 100ෙන් සතියෙන් ගත කරන්න ගත්තොත් සමාඩ බේනවා ඒ වැඩේ වෙනකොට ඉබේම දත් මෙදිල්ල සිද්ධ වෙනවා මම ඒ අවශ්‍ය කරන්නේ නැහැ. බත් කාලා අත හොදන වෙලාව, පිඟාන කෝපය හොදන වෙලාව, ඍජු පෙරෙද්දක් හොදන වෙලාව හොඳට සතියෙන් කටයුතු කරලා බැලුවොත් ඔක් කරන්නට වැඩිය ඔය ඉදිනදා වැඩ ඉබේ කරන ගතියක් වෙනවා කියන්නේ. එතකොට හොඳට පේනවා මේ හිතන්නේක් නැහැ හිතට එන හරියක් හිතවිලි අබ්බැහියට යන දේවල් තියෙනවා. ඒකේ කිසිම හරපද්ධතියක් නැහැ. න්‍යාය පත්‍රයක් නැහැ. හැබැයි ඉතින් අපි කනගාටු වෙනවා. පශ්චාත්තාප වෙනවා. ඇයි මගේ හිතට මෙහෙම හිතුනේ කියලා. ඉතින් ඒක කියන්නේ බුදුහාමුදුරුවෝ මේ රූප රූප සංඥා මට්ටමට අරගෙන ගිහිල්ලා කමඨාන සුද්ධ වෙච්ච නැති එකනා මේ තමන්ගේ හිතේ පහළ වෙන හිතිවිලි මම කියාගත්තොත් මගේ කියාගත්තොත් මගේ ආත්මය කරගත්තොත් ඉතින් පශ්චාත්තාපය තමයි. මේව මගේ වෙන්න බෑ. මේක මගේ වෙන්න බැරි වෙන්නේ අර භාවනාව නැත්නම් රූප කර්මස්ථානේ සංඥා මට්ටමට අඩු කරගත්ත කෙනාට විතරයි. අනික් කෙනාට බැලු බැලමට පේන දෙමක ඉන්ද්‍රජාලයක් වගේ තමයි. නිසා හොඳට භාවනාව අර ගත්ත අරමුණ දී වෙලා යනකම් ගෙ වෙනකම් නොපිනී යනකම් නොදෙනී යනකම් භාවනා කරපෙන්නාට තේරෙනවා මේ හිතට එන හිතවිලි අහස නැගිටි වලාකුලක් වගේ. ඒක කවදාකවත් එක තැනක තියෙන්නේ නැහැ. ඒක රොත්තක් පේන්න තියෙනවා, ගුලියක් පේන්න තියෙනවා, කුලක් කියලා කිව්වට උග අල්ලන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඇහෙන ශබ්ද දැන් අපිට කියමු කවුරු හොඳටම බයි. ඒ ශබ්ද ඇහිච්චාම හිත කීරි ගහිලා යනවනේ. නන්නාඳුන මිනිස්සෙක් එහෙම නැත්නම් අපිට මේ පහත් මිනිස්සෙක් කියලා බයිනකොට උඹ මේ සද්දයක් ඇවිල්ලා තියෙන්නේ උඹ මේක ඔළුවට බාරගත්තොත් මට බැන්නයි කියලා බැන්න තමයි. ඉතින් එතන බීරෙක් හිටියානම් ඌට කෙලෙස් උපදින්නෙත් නෑ ඌ බලන්නේ තේ කට දිහා මොකද මේ උනේ කියලා. අපි බීරණ වෙච්ච නිසා පව් සිද්ධ කරගන්න. බීටි වුණා නම් අපිට පව් නෑ. ඇහෙන දේවල් වලින් පව් කරගන්න අපි කොච්චරක් සැදී පැහැදී ඉඳගෙන ඉන්න ඕනේද ඒක පවක් කරගන්න. අන්න ඒ වගේ මේ දකින දකින දේ අහන අහන දේ නැත්නම් හිතට හිතවිලි වෙන දේ මම කියා ගත්තොත් මගේ කියා ගත්තොත් ඊට පස්සේ ඒකට වග වෙන්න ඕන. ඒ මම මාගේ කියා ගන්න ගතිය තමයි අභාවිත මනසක ඇති. නමුත් මේ 이르දි ප්‍රාත්‍යාර වශයෙන් මේ එකෙක්ව ඉඳගෙන බොහෝ වෙන්න පුළුවන් බොහෝ ඉඳගෙන එකෙක් වෙන්න පුළුවන් වතුරේ වගේ පොළවේ විදින්න පුළුවන් කඳු වරා යන්න පුළුවන් වගේ මේ හිතවිලි වගේ කිසිම චාරයක් නැහැ. නමුත් පුතඥයා උදේ ඉඳලා හැන්ද වෙනකන් Tamanට හිත ඇයින හිතවිලි පිළිබඳව පශ්චාත්තාපය. ඒ මොකද ඒ හිතවිලි එනකොට අරසාව වෙනස කළ යුතු දේ දන්නේ නැහැ. අරමුණ දන්නෙත් නැහැ, සතිය දන්නෙත් නැහැ. අර හිතවිලි දිගේම කතන්දර ගොත ගොත දිගට දිගට යනවා. සද්දයක් ඇහෙනකොට ඒ සද්දෙන් මනාපමනාප පහළ වෙලා කෙලෙස් වෙන්න පුළුවන්. නමුත් එහෙම නොඑම පිනිස හිත පත්තන්න ඕන කොහෙද කියලා දන්නේ නැත්නම් ඒ හිත ගන්න දන්නේ නැත්නම් ඉතින් කරන්නේ අර සද්ද නිසා දුක් කරදර ගන්න. හිත කරදර ගන්න. කෙලෙස් උපදවා ගන්න. වේදනාව එනකොට හිත පැවැත්තිය යුතු තැන දන්නේ නැත්තම් අර කම්ඨාන් සුද්ධ කරනකොට එක්කෙනෙක් කියලා තිබුණේ මම ඉස්සර එනේන වේදනාව මෙනෙහි කරන්න ගත්තාම වේදනාව නහුත් එතනද දැන් කරදර කරන වේදනාව විතරයි මෙනෙහි කරන්න ඕන අනිත්ව ගණන් ගන්න එපා එතකොට වේදනාව පිටපාරෙම එනවා දැන් මෙතෙක්කල් කරලා තියෙන්නේ අර අහල ගෙද අහල පහල යන්නේ ඔක්කොම ගෙට ඇරගෙන මෙනෙහි කරන්න ගිහිල්ලා ඉතින් ඒ වගේ අහකයන්යි ඔඩොක්කුවේ දාගැනීමක් කරා. දැන් භාවනා කරලා බලනකොට පේනවා මේ අහල පහල තියෙන දේවල් සංස්කරණය සකස් කිරීම එහෙම නැත්නම් අපි කියමු මගේ කියා ගැනීම සිද්ධ වෙන්නේ අභාවිත මනසට තමයි. භාවිත මනසට පුළුවන් ඒ කවුරු හරි මට කතා කරාට දැන් අපි සද්දයක් ඇහුණාට ඉතින් මට නෙමෙයි නම් කතා කරන්නේ මම මොකටද ඒක හිත් කරදර ඇති කරගන්නේ ඒ නිසා සද්දේ යන්නරන එකයි තියෙන්නේ. ඒක නිසා හරියට විපස්සනා භාවනා කරන එකන හොඳට තර්කානුකූලව හිතා ගන්න පුළුවන් මේ අරමුණක අපි ගත්තොත් ආස්වාද ප්‍රසආතේ නැත්තම් පිම්බීම හැකිලිම ඒකට ඕනෙම හැඩයක් ගන්න පුළුවන් ඕනෙම ස්වරූපයක් ගන්න පුළුවන් එහෙව් එකේ අපි මේකට මේ ස්වරූපේ විතරයි තියෙන මේ හැඩේ විතරයි තියෙන්නේ කියලා කියා ගත්තොත් ඒක ඕනේ හැඩයක් ගන්න පුළුවන් බව තේරුම් ගන්න එක තමයි භාවනාදී සිද්ධ වෙන්නේ. එක්ක තිබුණ දේ 10ක් විදිහට පේන්න පුළුවන්. 10ක්ව තිබුණ දේ එකක් වශයෙන් පේන්න පුළුවන් කියලා. සමතේදී වෙන මේ ත්‍රිවිධ ඥානයේ ස්වභාවයේ යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේ භාවනාවේදී මතුවෙන ඕන දෙයකට ඉඩ දෙනවා. ඒ චුල්ලපන්ත කාමඳුරෝ ਸਰවචන්නාංශ පින්නපාත යනකොට මහා බන්දක හාමුදුරුව එලවලා කුටියෙන්. ජීවරපම් ඵලයන් කියලා. දැන් මේ මහා බන්දක හාමුදුරුවොත් මහරහතන් වහන්සේ. සිල්ලබන්දක හාමුදුරුව ඉලිපත් ඉන්නකන අඬ අඬ ඉන්නවා. ඉතින් බුදුරජාණන් ශ්‍රැවුවේ ඇයි කියලා ඊට පස්සේ කිව්වා මගේ අයියා මට හතරපද ගාථාවක් තේරුම් කරගෙන කටපාඩම් කරන්න කිව්වා මං ඉතින් වත් කාලෙම උත්සාහ කරා බැරි වුණා. මාව දැන් එලවලා ඉන්නේ. සිවුරු අරවලා ගෙදර ඵලයන් කිව්වා. ඉතින් මට ආයෙ ගෙදර යන්න හිතක නැහැ. කියනවා ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා නෑ බය වෙන්න එපා මේ සාසනේ මගේ අයියාගේ නෙවෙයි. ඒක නිසා ඍතිකැලක් අතර දීලා කිව්වා මේ රජෝ හරණ රජෝ හරණන් කෙලිමක අතක ගයින්ද කියලා. ඉතින් අතක ගයින්නකොට යාමතුරණ තේරෙනවා දුන්නේ සුදු ඍතිකැල අත ගන්න අත ගන්න කුණු අතාරින්ද කියලා අත ගන්නෙ. නමුත් උනේ මොකද්ද? කුණු ගෑවුණා. මේ රෙද්ද විවරණ වුණා. ඉතින් වෙනස ඇති ඇතිවිච්ච බව පින මේරුවා තේරුම් ගත්ත තේරුම් ගන්නකොටම ඊර්ධිවිද ඥාන සහිතව මහරහතන් වහන්සේ කෙනෙක් බාටපත් වුණා. පස්සේ බුදුරජාන් වහන්සේ පින්නපාති ගිහිල්ලා ගෙදරකටයි ගියේ දානෙට. එතන ප්‍රධාන දායකයා දාන වේදනකට බුදුරජාණන් වහන්සේ කිව්වා චුල්ලබන්දක හාමුදුරුවෝ දානෙට වැඩියේ නැහැ කියලා. ඊට පස්සේ පින්නපාති ඇවිල්ලත් නැහැ. පිරිසෙත් නැහැ. පයින්ද කාර්යයක් කරියා. පණිවිඩකාරය කියලා බලනට ආරණ්‍ය පුරාම ගස්සට කට්ටිය භාවන කරන හැම කෙනාම චුල්ලපන්ත කාමතුරු. අර ගහලට ගියත් චුල්ලපන්ත කාමතුරු. මේ ගහට ගියත් චුල්ලපන්ත කාමතුරු. පණිවිඩකාරය ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ ඒකේ ඉන්න චුල්ලපන්ත කාමතුරු ලක්ෂයක් විතර. මේ කාටද ආර්දනා කරන්නේ? ඊට බුදුන් කියන එක්කෙනෙක්ගේ සිවුරෙන් අල්ලන්නකෝ. අල්ලම අර ඔක්කොමලා එක්කෙනෙක් වෙනවා. ඊට පස්සේ ඒ ස්වාමීන් ඊට පස්සේ ගිහිලා අවසරයි ස්වාමීන් කියලා ජීවරින්ම අල්ලලා ආර්දනා කරපුවාම අර රූප නැති වුණා නැත්නම් කණ්ණාඩි තියෙන ඔක්කොම ප්‍රතිබිම්බ ඔක්කොම එකක් වුණා වගේ ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ දානෙට වැඩි. පස්සේ ඒ ඉර්ති ප්‍රාතිහාර වලට අර ගාතපද හතරක් කටපාඩම් කරන්න බැරි හාමුදුරුවෝ. නමුත් මේ බුදුරජාන් වහන්සේ දීපු උපක්‍රමයෙන් ඉර්ති ප්‍රාතිහාරයේ සහිත මහරහතන් වහන්සේලා අතර පළවෙනි තැනටපත් වුණා. මේ සුදු රෙදි කෑල්ල අත ගන්නකොට කුණු ගෑවෙන. අත ගානේ කුණු අයින් කරන්න. වෙන්නේ කුණු ගෑවෙන එක. ඔය අම්මල තාත්තලා පොඩි උන් හදන්න ගියාමත් ඕක තමයි වෙන්නේ. පොඩි එක හදන්නයි හදන්නේ වෙන්නේ කන වෙන එක විතරයි. අර පොඩි එක පටන් ගන්නකොට හොඳයි. අම්මල තාත්තලා අත ගෑවේ නැත්තම්, ගුරු රතු ගෑවේ නැත්තම් පොඩි එක හොඳයි. මේ උගන්නන්න හදනනේ. උගන්නලා බැලුවාට පස්සේ කක්කා ගොඩයි. ඒක කරන්නේ අම්මටයි තාත්තටයි වෛර කරන්නේ. ඉතින් මුන්ට නිකන් අයාලේ යන්න දෙන්නත් බෑනේ. මොකක් හරි කරන්න එපායි. නමුත් අත ගාන්න අත ගාන්න කක්ක කරා. අචුල්ලවන්ත ගාමතුරණ වෙච්ච තමයි මේක එක නිවන් දකින්න නැහැ. මේ අතක ගාතක ගින හදන සුද්ධ කරන තමයි අත ගාන්නේ. අත ගාන්න අත ගාන්න ජරා වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒක මේ බණට අදාළ කතාවක් නෙවෙයි මේ කට්ටිය නිදි වගේ පේන්නේ සමන් මේ කිව්වේ. ඉතින් ඒක නිසා මතක තියාගන්න තමන් භාවනා කරන අරමුණේ ඕනෙම හැඩයක් එන්න පුළුවන්. ඕනේ හැඩයක් තියෙනක එකක් වශයෙන් පේන්න පුළුවන්. ඕනේ හැඩයක් පේන එක තියෙනවා පෞද්ගලික ලක්ෂණ කියලා. හැම දෙයකම තියෙන පොදු ලක්ෂණ යනකොට තියෙනවා බොහෝ දේ එකක් වශයෙන් පේන්න පුළුවන් කියලා. මේ දෙක එක හිතකට දරන්න බෑ කියන එකයි ඔය ඉති ප්‍රාතිහාර කරන්න බෑයි කියලා කියන්නේ. එක හිතකින්ම දකින්න පුළුවන් නම් ආස්වාද ප්‍රසවාසයේ විවිධ හැඩතල තියෙනවා. හැබැයි වායෝ පොට්ටබ්බ ධාතු වශයෙන් එකයි. සංස්කාරයක් වශයෙන් එකයි. ඇතිවීම පැවතීම නැතිවීම මත එකයි කියලා අර වෙනස්ස දකින්න එක සහ පොදු ලක්ෂණය දැකීමේ ඇති මේ වෙනස දැකීම තමයි අපේ පරිණාමය අපේ හිර වෙලා තියෙන තැන. පරිණාමයේ බුදුමාකාර තරක හිර වෙලා තියෙනවා අපි මේ විවිධ විවිධාංගීකරණය කරන්න පුළුවන් මොලය මේ රේකී ක්‍රමයකට හදන්න හදන. ශිෂ්ටාචාර කරන්න හදන. බලුවල් ගියා කුණපුරුකේ දාලා තිබ්බා වගේ. හත් අවුරුද්දක් තිබ්බත් ඕක එළියට ගත්ත ගමන් ඇදෙයි. ඒ නිසා ඒක තමයි ස්වභාවය. ඒ නිසා මේකේ එකපසිට බොහෝ දේ පේන්න පුළුවන්. ඒකට කියනවා 11 ආකාරයට ආනපන දකින්නයි කියලා. බොහෝව තියෙනක එකක් වෙන්න පුළුවන් ආස්වාද ප්‍රසවාසය දෙකත් සමව පේන්න පුළුවන් ආස්වාද ප්‍රසවාස බිම්බීම හැකිලිම සමව පේන්න පුළුවන් ආස්වාද ප්‍රසවාස බිම්බීම හැකිලිම වම දකුණ සියල්ලව සමව පේන්න පුළුවන් මොකද ඔක්කොම සංස්කාර ඔක්කොම හට ගැනීමක් තියෙනවා වෙනස් වීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා මෙතන මේ දේ එක මනසකට විපස්සනාවේ නාමයෙන් තේරුම් ගන්න බැරිකම නිසා තමයි අපි අද පුදුමාකාර sannivedana ප්‍රශ්නයකට ලක් වෙලා තියෙන්නේ. මේ එක්ක තියලා බොහෝ වීම සහ බොහෝව තිබිලා එක් වීම තියෙන්න පුළුවන් නම් එකම අරමුණක ඒක අපිට ඉන්නේ චපලකමක් කියලා. එහෙම නැත්නම් එහෙම වෙන්න බෑ. ඒක මේ ඉන්ද්‍රජාලයක් කියලා. ඉතින් ඒ වගේ එකක්ව සිට බොහෝ වෙන්න පුළුවන් ගතියක් සහ බොහෝව සිට එකක් වෙන්න ගතියක් නැත්නම් නිවනක් කියන එකක් නෑ. ඒ නිසා අරමුණක වෙනස් වෙන්න පුළුවන් ගති අරමුණක වෙනස් වෙන්න පුළුවන් සටහන් ආකාර භාව ස්වභාව දක්නකොට ඒකට අකුල් හෙලන්නේ නැතුව ඒ දකින දේ දකින හැටියට වාර්තා කරන්න ඉගෙන ගන්නවා නම් ඒකම 이르දි ප්‍රතිහාරය. ඒකම 이르දි ප්‍රතිහාරයක් එන්නේ ඒක කරගන්න බැරි මොකද හේතුව අපේ හිතේ තියෙන නිත්‍ය සංඥා. ඒක නිසා උත්සාහ කරන්න පුළුවන් තරම් භාවනා කරනකොට අඩු ගන්න විපස්සනා වශයෙන් එකම අරමුණක 11 ආකාරයක් පවතින්න පුළුවන්. එහෙම අරමුණු රාශියක් එකතු වුණාට පස්සේ නිකන් ගොජයක් විදියට, සමස්තයක් විදියට, කම්පනයක් විදියට, චංචලයක් විදියට දකින්න පුළුවන්. අන්නේ දෙකේ එකිනෙක ගැටුමක් ඇත්තේ නැහැ. ඒ දෙකම සට ආකාර පඤ්ඤාති කියලා කියනවා. අන්නේ සීළු ආකාරවලට විවෘත වැඩ කරන යන කෙනාට නම් තව කෙනෙක් ඉද්ධි ප්‍රාතිහාරයේ පානෙකෙත් එච්චර ලොකු දෙයක් නැහැ. ඒකම තමනුත් කවදා හරි මොනවා හරි කරලා ඉද්ධි ප්‍රාතිහාරයේ පාන්න ගියත් පේන්න පටන් අර ගන්නවා. ඒක මේ විපස්සනායෙන් අල්ලන්න පුළුවන් එක ඒකේ තියෙන මහා ලොකු මැජික් එකක්වත් ඉන්ද්‍රජාලයක්වත් නැහැ. අර මේ එකක්ව තියෙනකොට බොහෝ ආකාරවල තියෙන පුළුවන් බොහෝ ආකාර තියෙන ඔක්කොම එකම පොදු ලක්ෂණය වශයෙන් දකින්න පුළුවන් අන්න ඒක දවස දවස පරියන්කේ පරියන්කේ පාසා ඉගෙන ගන්න පුළුවන් නම් ඒ යෝගාවචරය ඉස්සරහට ඔය සාක්ෂාත් කළ යුතු සමත ක්‍රමයට උනත් මේක දකින්න ඉඩ තියෙනවා. නමුත් ඒ සඳහා භාවනාවේදී මේ සටහන් ආකාරය එළියට එනකොට ඒකට විරුද්ධ නොවි ඒ කියන අවිරුද්ධ ප්‍රතිපදාව කියලා එන දේ එන හැටියට දැකීම රාක් වෙනවා විපස්සනා කියලා. ඒකත් ලොකු ප්‍රාත්‍යහාරයක් ඒ මොකද අපේ හිතේ ඒ තරම්ම නිත්‍ය සංඥාවක් තියෙන නිසා මේ නිත්‍ය සංඥාව තිබිච්චාවයි. නමුත් භාවනා කරනකොට අවශ්‍ය වෙලාවක ආවොත් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. අනිත්‍යතාවයට ඉඩ තියෙනවා කියන එක ඉදිරිපත් කරන භාවනා කරන එකනට බහනදී හැප්පෙන්න මොනම දෙයක්වත් නැහැ. මොනම දෙයක්වත් නොපෙන්න කියලා පශ්චාත්තාපෙන්නත් හොඳ නැහැ. මොනම දෙයක්වත් පෙන්වයි කියලා ඇයි ඒක වෙන්නේ කියලා අහන්න දෙයක්වත් නැහැ. ඒ නිසා භාවනාවේදී කවදාකවත් යමක් නොලැබුණයි කියලා ඉල්ලීමක් එන්නත් බෑ. මොන දෙයක් ආවත් ඒකට විරුද්ධ වෙන්නත් බෑ. ඒ දෙකම විපස්සනාව දන්නේ නැති. ඒකත් මේ එක චිත්ත ප්‍රාත්‍යහාරික ගතියක්. ඒ නිසා භාවනා කරනකොට ඒ චිත්‍රණට වඩා විවෘත මනසකින් යුක්තව භාවනා කරලා ඒ භාවනාවේදී දක්ෂිනේදී දක්ෂින හැටියට වාර්තා කරන්න පුරුදු වුණොත් අපිට මේ සාක්ෂාත් කළ යුතු ධර්මය සාක්ෂාත් කිරීමේ ඍජු මාර්ගය වෙනවා. නැත්නම් ප්‍රතිපදාව වෙනවා. කෙලස් කැපීමේ මාර්ගය වෙනවා. ඉතින් සියලු දෙනාගේ මේ කරන ප්‍රයත්නය යන්නේ වෙනි ලෑස්තියක් සඳහා, විවෘත භාවයක් සඳහා, සමස්තය දැකීම සඳහා යොමු වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.